මහත් මේක ප්‍රශ්නවල අපේ මාගේ විද්‍යාව දැන පහළ වීමට පටන් ගන්නේ කොයි කොයි අවස්ථාවේදීද කියන කරුණ සම්බන්ධයි. අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙනවා කියන එකයි අවිද්‍යාව පත්‍ය සංස්කාර කියන එක සාමාන්‍ය සරල අදහස. මේ සංස්කාර කියන වචනේ විවිධ අර්ථ තිබෙනවා. ධම්මයේ විවිධ සංවර සංස්කාර කියන වචනේ පාවිච්චි කරලා තිබෙනවා. කොයි තැනද කොයි විදිහේ කියන පාවිච්චි කළා සෑම කෙනෙකුටම යොදාගත හැකි පොදු වචනයක් තිබෙනවා. ඒක තමයි සංඛාර කියන්නේ ඒකෝන්ගෙන් හටගත් ධර්ම කියන එක. එතකොට පොතන සංස්කාර කියන වචනේ යථා තිබුණා අපිට ඒක අත්නිරූපණය කරලා දක්වන්නට පුළුවන් හේතුන්ගෙන් හටගත් ධර්ම කියන්නේ. ඒක පොදු අත්නිරූපණයක් කෙසේ වෙතත් විවිධ තැන්වල දැක්කේ විකාශයන් සංස්කාර කියන වචනේ වේදන දැනවන්නම තේරුම් ගන්නට ඕන. දැන් අපි රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා පංචස්කන්ධ කතාවේ කියන කොට සංස්කාර කියන වචනේ පාවිච්චි කරනවා. එතනේ පංචස්කන්ධ ධර්මම සංස්කාරය කියන්නේ රූප සංස්කාරය, වේදනා සංඥා සංකාර විඥාන කියන අනුදම් සියල්ලම සංස්කාර. ඒ තුන්ගෙන් හටගත්තා නමුත් ඇතුළේ මෙතන සංස්කාර කියන වෙනම ස්කන්ධයක් වශයෙන් දක්වලා තියෙනවා. සිිතේ යෙදෙන සිිතේ වල ඒ කියන්නේ අපි දැන් මේක කතා කරනවා නම් අර වේදනා වේදනා ස්කන්ධය අද සංඥා සංස්කාරය රසකලකල දක්වා තියෙන වල සිටියේ ඉතින් චෛත්‍යික 52ක් තියෙන අභිධර්ම පිටකේ දක්වා තියෙන 52 කලින් කියපු දෙක හැර ඉතින් හේතුවම චෛතසික 50ම සංස්කාර ස්කන්ධයට අයත් වෙනවා කියලා ඒ අභිධර්ම පොතේ දක්වා තිබෙනවා. කියන්නේ චෛතසික ධර්ම 52යි දෙකෙන් 52න් දෙකක් ගියා වේදනා සංඥා කියන දෙක. ඉතින් 50ම සංස්කාර ස්කන්ධයට අයත් කියලා එන්නේ පොතේ දක්වා තිබෙනවා. සෝත්‍ර බුදුරජාණන් වහන්සේ දක්වා තියෙන පංචස්කන්ධ කතාවේදී සංස්කාර කියන වචනේ විස්තර කරනකොට රූප සංචේතන, ශබ්ද සංචේතන, ගන්ධ සංචේතන, රස සංචේතන, සහ පොට්ටබ්බ සංචේතන, එල්සොන ධම්ම සංචේතන. එතකොට මෙතන කියන්නේ සංචේතන කියන්නේ සිද්ධ වෙන්නේ ධම්ම කියන එකයි. රූප පිළිබඳව, ශබ්ද පිළිබඳව, ගන්ධ පිළිබඳ සිතිවිලි, රස, කාය දැනෙන ස්පර්ශ, මනස දැනෙන විවිධ අරමුණු පිළිබඳ සිතිවිලි වලට තමයි එතන සංස්කාර කියන වචනේ පාවිච්චි කරන්නේ පංචස්කන්ධ කතාවේ. ඒකට තවත් දැනගන්න තියෙනවා සබ්බේ සංඛාරා අනිත්‍ය, සබ්බේ සංඛාරා දුක්ඛ, කය ධම්මා සංඛාරා, වය ධම්මා සංඛාරා මේ වගේ බොහෝ විදිහට දැකලා තියෙනවා. ඒකෙන් ලක්ෂාස්කාරයේ සියලුම සංස්කාර සම්පේ සංඛාර අනිත්‍ය අනිත්‍යයි කියලා. එතන සංස්කාර කියන දේ අදහස හේතුන්ගෙන් යම් කිසි දෙයක් හටගත්තා නම් ඒ සියලුම දේවල් හේතු නිරුද්ධ වෙන සංයෝජනයෙන් ඒ සංස්කාර අනිත්‍යයි කියලා. ඒ හේතුන්ගෙන් යම් කිසි දෙයක් හටගත්තා නම් ඒ ඔක්කොම දුක් ඒක නිසා සම්පේ සංඛාර දුක්ඛ අනිවාර්යෙන් ඒ පාඩුවෙන් ලක්ෂා. ඒක නිසා ඒ දෙන්නේ සංස්කාරයෙන් කියන සංස්කාර කියන එකේ අදහස ඒ තුන්ගෙන් හදලා ගන්න කියන එක. ඊළඟට බොහෝ අවස්ථාවලදී බුදුහාමුදුරුවෝ විස්තර කරන විදිහ දක්වනවා. ඒ සංසංතන් ඒ සම්පන්නයන් යදිදා සබ්ද සංඛාර සමතෝ කියන. සියලුම සංස්කාර සම්පන්නව නිර්වාණ සාන්තයි ප්‍රණීතයි කියන එක දක්වා තිබෙනවා. එතන සංස්කාර කියන්නේ නිර්වාණය අරමුණු වශයෙන් පවත්නා විට ඒ කියන්නේ පරිසංගත සමාධියේ සිටින විට කෙනෙක්ගේ සිත තුළ කියන දැනීමක් තිබෙනවා ඒ වගේම නිර්වාණය පිළිබඳව ඒ නිර්වාණය හා සම්බන්ධව සියුම් සුඛ වේදනාවක් නිරාමිත සුඛ වේදනාවක් තිබෙනවා එතන වේදනාවකුත් තියෙනවා විඥානයකුත් තියෙනවා සංඥාවකුත් තියෙනවා සංස්කාර ධර්මත් තිබෙනවා ඒ සියලුම නිර්වාණය හා සම්බන්ධ වූ ඒ සියලු සංස්කාර ධර්ම රාශිය හැර ලෝකයේ අනිත් සෑම දෙයක්ම එතන නිරුද්ධයි කියන එකයි මම අදහස් කරන්නේ. ඒ නිර්වාණය ගැන කතා කරනවා. ඒක සමහර විට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා පඨවි ආපෝ තේජෝ වායෝ කියන සංඥාවක් වත් නැත්නම් පඨවි ආපෝ තේජෝ වායෝ ආදී වශයෙන් දක්වනු ලබන ධ්‍යාන චිත්තයක් වන්නතේ කියන පළවෙනි දේ තුන හතරෙන් ආදී ධ්‍යාන චිත්තයක් වන්නතේ වගේම අරූපාවච වශයෙන් දක්වන ධ්‍යාන චිත්තයක් වන්නතේ මේ ලෝක පිළිබඳ සංඥා නැතේ පරලෝක පිළිබඳ සංඥා නැතේ මේ ලෝකේ සහ පරලෝකේ දෙකම පිළිබඳ සංඥා නැතේ වගේම සම්මා සම්බුද්ධ නිස්සංස සම්සම් විඤ්ඤාණ සංපත්තම් පරිවේශන මනෝචිත් ධම්මන සාකේන වචන දක්වලා තියෙනවා. සමන් දැක්කනන ඇසවනන කේවවනන මනසින් සිහිපත් කරනන නැත්නම් මනසින් පරිවේශන කරන කොයි ආකාරයෙන් එවලිතේ කුසල කුසලතේ නමුත් සංයෝජක පනහස්ස නමුත් සංඥා මාත්‍යක් විතර දේවා. මේ පන්සමෝල් විස්තර කරනවා කියන පාඩය පාඩයේ සිංහල අදහස. එතකොට සම්ප්‍රසංකාර සමතෝ නිර්වාණය විස්තර කරන තැන සංස්කාර කියන වචනේ අර්ථය දක්වන්නේ නිර්වාණය අත්දකින අවස්ථාවේදී පහළ එක්කා සියුම් සංස්කාර මාත්‍රයක් හැර එතන වේදනාව විඥානාදී සියුම් සංස්කාර මාත්‍ර හැර අනිත් සියලුම සංස්කාර සමනීයලා කියන එකයි. යන්නේ අරූප අරූපාවච ධ්‍යාන රූපාවච ධ්‍යාන ආදී විවිධ දේවල්. ඒ විදිහට එතන සංස්කාර කියන වචනේ දක්වනවා. ඊළඟට නිරෝධ සමාපත්තිය විස්තර කරන අවස්ථාවලදී දක්වනවා. කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර කියලා වචන තුනක්. එහිදී නිරෝධ සමාපත්තියට සම්බන්ධ වෙන කෙනෙක් අනාගාමීව රහත් වූ කෙනෙකුට පමණක් නිරෝධ සමාපත්තිය සමාදින්නට පුළුවන් බව පොත්වල දක්වා තිබෙනවා මේක කියවලා ඇති. එතකොට මේ නිරෝධ සමාපත්තිය සමාදිනකොට මේ සංස්කාර ධර්ම තුනම නිරුද්ධ කරන්න ඕනේ. එතකොට නිරෝධ සමාපත්තිය නැතිනකොට සංස්කාර ධර්ම තුන ඉමේම සිද්ධ තුන නැවත ඇතිවන්නට ඕනේ. මේ සංස්කාර ධර්ම නිරුද්ධ කරන ආකාරය දැක්ීමේදී නිරෝධ සමාපත්තිය සමාදින අවස්ථාවේදී ඒකමත් මේ සංස්කාර ධර්ම නිරුද්ධ වෙන ආකාරය දැක්වීම තමයි කාය සංස්කාර වචී සංස්කාර චිත්ත සංස්කාර කියන වචනේ පාවිච්චි කරන්නේ. එතන කාය සංස්කාර කියන්නේ ආස්වාද පස්සකෝයි ධාතු. වචී සංස්කාර කියන්නේ විතක්ක විකාර කියන චෛත්‍ය ධර්ම දෙක. එතකොට චිත්ත සංස්කාර කියන්නේ සංඥා වේදනා කියන සංස්කාර සංස්කන්ධ ධර්මතා දෙක. එතකොට නිරෝධ සමාපත්තියේ සංවාදින පිළිවෙලින් සමවදින කොටම සමවදිනක ප්‍රථමයේදී කලින්ම නිරුද්ධවන්නේ වචී සංස්කාර කියන්නේ. පිටක් කරන එක දෙවන දිහායේ සමාදිනුනේ කියනවා. ඒක නිසා ඉස්සෙල්ලාම නිරුද්ධවන්නේ වචී සංස්කාර. පිටක් කරන ඊට පස්සේ හතරවෙනි ධ්‍යානයේ සමාධියට ආස්වාද ප්‍රසන්න සම්පූර්ණම නැති නැදීම යනවා. නැත්තටම නසවාගේ නිරුද්ධ වෙනවා. අන්න එතකොට ඒක කාය සංස්කාර ඊළඟට නිරුද්ධ වෙනවා. සංස්කාර බලන්නේ ඊළඟට කාය සංස්කාර. අන්තිමේදී මේ සංඥා ආසඤ්ඤායතන කියන අරූපාවචර හතරෙන් ධ්‍යානෙ පසුයි සංස්කාර නිරෝධයක් වෙනවා ඒ සංස්කාර නිරෝධ වෙන ආකාරය තමයි ඔය ප්‍රකාශ කරන්නේ මුලින් සමාපත්තියෙන් නැගී සිටිනකොට ඔකයන් ප්‍රතික්ෂේපණය නැතිවන්නේ මේ කල්පනා කරන්න පුළුවන්කම තියෙන තෝරන ඉස්සෙල්ලාම හිතුවේ චිත්ත සංස්කාරය ඒක ඔයාලට කියන්නේ සංඥාවක් වෙනවා ඊට පස්සේ මාර්ග සංස්කාරක සහ විතක් වේතාවක් ඔය ආකාරයෙන් තමයි ඒවා නැවත ආපහු සමාජයට ප්‍රතිආත්මක වන්න පටන් ගන්න. මේ විදිහට සිතන කියන පරිපූර්ණ වචනේ තේරුම් ගන්නට අවශ්‍ය වෙනවා. ඊළඟට දැන් අපි අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා අද මාතෘකාවක් තියෙන පාඩම. අවිද්‍යාව නිසා සංස්කාර ඇතිවෙනවා කියන කතාව. මෙතන මේ සංස්කාර කියන වචනේ බුදුහාමුදුරුවෝ සූත්‍ර අවස්ථෙන් වලදී බුදුහාමුදුරුවෝ දක්වන අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන වචන විස්තර කරනකොට මනෝචේත සංස්කාර කියන්නේ පුණ්‍යාභි සංස්කාර, අපඤ්ඤාභි සංස්කාර, ආනන්දං සංස්කාර. මේ අතර කිසිම වෙනසක් නැහැ දෙකම එකයි වචන පමණයි වෙනස් වෙලා තියෙන්නේ. එතකොට අපි අර විරෝධ සමාපස්සේ දක්වන විට දැක්කෝ කාය සංස්කාර, වචේ සංස්කාර, චිත්ත සංස්කාර කියන එක මේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියන කොට ඒකත් මෙතෙන් දාගත්තොත් අපි මුලාවකට පත් වෙනවා. දැන් යෝසනා ප්‍රතිදී කාය සංඛාරයෙන් අස්පස්පස්ස. වටි සංස්කාර කියන විතක් සංඛාර. චිත්ත සංස්කාර කියන වේදනා සංඥා කියන ස්කන්ධ දෙක. එතකොට අවිද්‍යා පත්‍ය සංඛාරා කියන කොට බුදුහමඳුර ප්‍රකාශ කරන කාය සංඛාර වටි සංඛාර චිත්ත සංඛාර කියන. එතන කාය සංඛාර කියන්නේ අයින් කරන හේතුම කුසල කුසල කර්ම සංස්කාරවලට. එක්ක සංස්කාර වගේ සංස්කාර කියන්නේ වචනයෙන් කරන ලබන කුසල කුසල කර්ම සංස්කාරවලට. එක්ක සංස්කාර කියන්නේ මානසික කරන ලබන කුසල කුසල කර්ම සංස්කාරවලට. ඒ සංස්කාර කියන වචනේ බුදුරජාණන් වහන්සේ අත්යෙන් මෙතන ඉදිරියේ යම් කිසි කෙනෙක් අර නිරෝධ සමාපත්තිය දැක්කේ අපේම මේකට දාගත්තොත් එහෙම පටිච්චසම්පාදේ විතර කරගන්නකම් බැරි වෙනවා උන්ට උත්තර දෙන්නකම් බැරි වෙනවා මොකද කාය සංස්කාර ගැන ආස්වාද ප්‍රසන්න සංකීර්ණ වශයෙන් ආස්වාද ප්‍රසන්න නිරුද්ධ වන්නේ කොහොමද ඇතිවන්නේ කොහොමද ආදී වශයෙන් ඇතොත් නැත්නම් ආස්වාද ප්‍රසන්න සංඥාවක් ප්‍රතිසංවේඥාන පිළිදෙන්නේ කොහොමද ආදී කරුණු හැරෙත් උත්තර දෙන්නද බැහැ මොකද අපේ මෙතන දාගත්තොත් ඒක සම්පූර්ණයෙන් වැරදි නිසා විද්‍යාපත්‍ය සංකල්පනා කියන දෙයට සංස්කාරා කියන වචනේ බුදුරජාණන් වහන්සේ කාය සංස්කාර වචී සංස්කාර චිත්ත සංස්කාර වශයෙන් විස්තර කර දක්වා ඇතනම් ඒකී අප තේරුම් ගත යුතු වන්නේ එම ස්ථානයේදී ඒ සංස්කාර කියන වචන වලින් දක්වා තිබෙන්නේ කාය සංස්කාර කියන්නේ කයම කරන ලබන ප්‍රසාර ප්‍රසලකනවා මධ්‍ය සංස්කාර කියන්නේ වචනයෙන් කරන ලබන කුසල අකුසල කර්ම. ඒ වගේම චිත්ත සංස්කාර කියන්නේ සිතින් කරන ලබන කුසල අකුසල කර්ම. එතකොට මේකම තමයි බුදුරජාණන් වහන්සේ වෙනස් වචනවලින් කියන්නේ පුඤ්ඤාන් සංකාර, අපුඤ්ඤාන් සංකාර, අනිත්‍ය සංකාර. පුඤ්ඤ සංකාර කියන්නේ කුසල වලට, අපුඤ්ඤ සංකාර කියන්නේ අපසල් වලට. ඔව් ඒ වගේම ආනිත්‍ය සංඛාර කියන්නේ ඥානවත් සංවරපත් වූ සිතේ ස්වરૂපයන්. ආනිත්‍ය කියන්නේ අදහස නොසැලෙන සත්‍යය කියන එකයි. සාමාන්‍ය ආනිත්‍ය කියන වචනේ පාවිච්චි කරන්නේ හතරේ ඥානය හෝ අරූපාවචර ඥානවලට. දැන් රූපාවචර අන්තරේ ඥානය නැත්නම් අරූපාවචර එතන තමයි හතර කියන ඥානය වලට තමයි අනිත්‍ය කියන වචනේ පාවිච්චි කරන්නේ. නමුත් මෙතන අනිත්‍ය සංඛාර කියනකොට සියලුම ධ්‍යාන පිටදාන ගත්තාට කිසිම වරදක් නැහැ. ඔය හතරෙන් ධ්‍යානය සහ අරූපාවච ධ්‍යාන පමණක් නෙවෙයි. ඔක්කොම ධ්‍යාන ගත්තට කිසිම වරදක් නැහැ. ඒකකොට අවිද්‍යාව නිසා අපසලුත් කරනවා. විද්‍යාව නිසා අපසලුත් කරනවා. විද්‍යාව නිසා ධ්‍යානයක සුපදවා ගන්නවා කියන එක මේ අදහස. ඒ අනිත්‍ය පුණ්‍ය සංකාර අපේ සංකාර අනිත්‍ය සංකාර. මේක තමයි කාය සංකාර වගේ සංකාර දෙක සංකාර කියන්නේ. කයන කුසලක් කරනවා. ඒ කුසලක් කරනවා කියන්නේ කුසලක් කරනවා. ධ්‍යානයක සුපදින් කරන දේක. ඒකකොට මේවා සංස්කාර භාවයට පත්වන්නේ අවිද්‍යාපත්‍ය සංඛාර කියන තැන ඒ කාය සංඛාර වගේ සංඛාර චිත්ත සංඛාර වශයෙන් දැක්කෙන අටයම පුණ්‍යක් සංඛාර අපුණ්‍යක් සංඛාර අනියක් සංඛාර වශයෙන් දැක්වුවා. ඒ අටයේ නිදී දැක්කේ මුසල් අකුසල් සාධ්‍යාන සිත්යෙන් ප්‍රකාශ කරේ. එතකොට මේකේදී මේවා සංස්කාර බවට පස්වන්නේ අවිද්‍යාව පාදක වෙලා ඕවා සිදුවන තමයි. දැන් මේකට තේරෙන්නේ කතාව දැන් රහත් වූ කෙනෙක් අපි කොහොම බණ කියනවා බුද්ධ පූජා කියනවා මොකක් හරි වන්දන මහාන කරනවා කිසිම කුසලයක් සිදුවන්නේ නැහැ සිද්ධාන්ත කුසල අපසල් සිදුවක් කරන්නේ නැහැ මොකද කුසල අපසල් දෙකම සිදුවන අන්තර නිසා නැත්නම් රහත් වූ කෙනෙක් අපි කොහොමද දෝෂාරෝපණය අපි දෝෂාරෝපණය කරනවා. මේ දෝෂාරෝපණය කරන කිසිම ආකාරයකින් සිිතේ පඩියක් තරහමක් මොකක්වත් නැහැ. ඔය බුදුරජාණන් වහන්සේ පවා මූලවස්තාවදී මූල පුරුෂය කියලා මූල පුරුෂයන් කියලා කියනවා. දැන් මොකලම් හාමුදුරන් දෙන්නේ පාසලේ ඉඳුගත් අවස්ථාවක දෙන්නටම දෙන්නම ඉඳලා බුදුහාමුදුරන් පැහැදිලි අවස්ථාවක් තියෙනවා. ඒ වගේ අවස්ථාවක් තියෙනවා. ඒක නිසා කිසිම අපසරයක් කරන්නේ නැහැ. සංස්කාර වශයෙන් සංස්කාර ගැනීමක් තියෙනවා. සිතින් අභාසයෙන් පිටව ධ්‍යාන වලට සමාන රූපාද ධ්‍යාන රූපාද ධ්‍යාන නිමිත්ත සමාධිය අපේ සමාධිය සමාධිය නිමිත්ත සමාධිය සමාධිය නමුත් පුසතයක් ගන්නෑ ඒවා මෙයා මාත්‍රෝ සමනක් තියුණා වෙන මොකද අවිද්‍යාව හේතුල ඒකහත්ෝ කියන දුන්න හිත තුළ නේක නිසා ඒතකොට අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන වචනේදී පුඤ්ඤාත් සංඛාර අපඤ්ඤාත් සංඛාර ආඤ්ඤාත් සංඛාර වශයෙන් දැක්කේ වචනේ අර්ථය අපි තේරුම් ගන්නට ඕනේ රහත්තු කෙනෙකුට නොවේ මේක ප්‍රකාශ කරන්නේ පුත්තජන භූමිය අනාගාමී සකදාගාමී සෝවාන්සා පුත්තජන භූමිය සිටිනායයි කියලා. මොකද අවිද්‍යාව නිරුද්ධ කරනවා නම් කිසිම කුසලයක් අකුසලයක් හෝ කිසිම අකුසලයක් අකුසල වෙන ජීවිතයක් උපදවන්නේ නැහැ. රහත්ලා කියන ධ්‍යාන සිත් උපදවා ගත්තත් ඒවා ක්‍රියා මාත්‍ර පමණයි. එතකොට මෙතෙන්දී මේ අවිද්‍යා පත්‍ය සංස්කාරයන් කියන එක තේරුම් ගන්න ඕනේ කුසල අකුසල තමයි ධ්‍යානසි තමයි නමුත් අවිද්‍යාව පාදක වෙලා නැත්නම් අවිද්‍යාව නිරුද්ධ නොවී කියන කේසෙට තුළ පවත්නා වූ ඒ කියන කුසල අකුසල ක්‍රියාදාමයේ මෙතෙන්දී ගණන් ගන්න. ඒ කියන්නේ කුසල තමයි රහත් වූ කෙනෙක් බුදු කෙනෙක් පස්සේ බුදු කෙනෙක් කරන්නේ. නමුත් ඒකෙන් නැවත පුනර්භවයක් දෙන දෙන ආකාරයෙන් හෝ නැවත ඊළඟ ආත්මවලදී යම් කිසි ප්‍රතිප්‍රෝධී පාඩයක් දෙන ආකාරයෙන් කර්ම රැස්වීමක් පිටන සිදුවන්නේ. ඒක නිසා තමයි එතන ක්‍රියාසිත මනක් ඇතිවෙනවා කියලා දක්වන්නේ. මෙන්න මේ අත්යේ මුදට අවබෝධ කරගන්න දෙන්නේ අවිද්‍යාවච්ඡ සංඛාරා කියන වචනේ තේරුම් ගන්නකොට. එතකොට අවිද්‍යාව නිසා ඇයි මේ සත්‍ය සංස්කාර රැස් කරන්නේ කියන එකයි ඊළඟ ප්‍රශ්නේ. අපි දා ප්‍රකාශ කළා මේ සංස්කාර රැස්වෙන පිට කොතන ඉඳලාද මේ අවිද්‍යාව ක්‍රියාත්මක වන්නට පටන් ගන්නෙ කියන කාරණා. දැන් මේ කුසලයක් හරි අකුසලයක් හරි ධ්‍යානසිතක් හරි මොකක් හරි සිදු කරන විට අපගේ ඇහැට රූපයක් හම් වෙලා ඒකෙන් සිදුව ගැනීමක් හෝ අනනාසයේ දිවසන්නේ කියන ඒ ඉන්ද්‍රියන්ගේ රූප අත්දැකගත පොත්සබ්බ ධර්ම ඒ කර්මන පිළිවෙලින් සම්මේලා ඒකෙන් සිටින් ගැනීමක් හෝ මනස දෙවිද ධර්ම ආරම්භනම් වීලා ඒකෙන් සිටින් ගැනීමක් හෝ සිදුවන්නට ඕන. චේතනාවන් පිටේ සම්මන්න ධර්ම කියන වචනේ මේ හොඳටම දන්න පාඩයක්. චේතනා වික්‍රම චේතනා සම්මන් කරෝටි කායන මාත්‍යමනස. චේතනාවමයි කර්මය කියන්නේ චේතනාව ඇති වුණාට පස්සේ කයින් සිතින් වචනයෙන් ක්‍රියා සිදු කරනවා. එතකොට ඒ චේතනාවක් ඇති වුණේ නැත්නම් ඒක කායික වාචික මානසික ක්‍රියා කරන්න බැහැ කර්ම හැදීම සිදුවන්නේ නැහැ. ඒක නිසා චේතනාව තමයි කර්මය කියලා අපි මේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙන්නේ. මොකද කායික ක්‍රියාවක් කරන්න චේතනාවක් ඕනේ. වාචික ක්‍රියාවක් කරන්න චේතනාවක් ඕනේ. මනසින් නම් දෙයක් කරන්න ඒ පිළිබඳ අදහසක් චේතනාවක් පහළවන්නට ඕනේ. ඒක නැත්නම් කර්ම හැදීම සිදුවන්නේ. ඒක නිසා අවිද්‍යාව පත්‍ය සංඛාරා දෙනකොට ඒ චේතනාව ප්‍රමුඛ කර්ම සංස්කාර රැස්වීම කුලෙ මෙතෙන්දි ගණන් ගන්න. එතකොට ඇහැට රූප කියලා මේ විදිහට චිත්ත සංස්කාර ධර්ම බැලීමක් සිදුවන්නට පුළුවන්. මනසට ශබ්ද ඇහිලා ඒ වගේම සිතේ ගැනීම චිත්ත සංස්කාර ධර්මයන්ගේ ජනිත වීමක් සිදුවනවා. නාස්තික සංස්කාර ජීවිත රස කාය ස්පර්ශ සාමනසික මේ ධර්මන සම වේලා මේ තුන සංස්කාර ධර්ම ගැනීමක් සිදුවනවා. මේ සංස්කාර ධර්ම ගණන විට අපි හැමදෙල කතා කරනවා නම් එහෙත් වෙනවා රූපේ තියෙනවා එතකොට චක්ක විඥානයේ තියෙන පහළ වෙනවා චක්ක විඥානයේ පහළ වෙනකොට චක්ක සංපස්සය තියෙනවා චක්ක සංපස්සයෙන් චක්ක සංපස්සය වේදනාවක් ඇති වෙනවා රූපේ පිළිබඳ සංඥා තියෙනවා රූපේ පිළිබඳ සංකේතන තියෙනවා රූපේ පිළිබඳ විතක් තියෙනවා රූපේ පිළිබඳ විචාරය තියෙනවා ඒ රූපේ පිළිබඳ සංහාව හෝ වෙනස් වෙනස් විදාකාර මේ ධම්ම දැක්වෙනවා ඒ ආකාරයෙන් කොටස් 10ක් තියෙනවා. ඒක පිළිබඳව කනනාශක කියන සමයේ මනස පුතෝම තියෙනවා කියන එකේ තියෙන 10 10 දක්වා තියෙනවා උදේ ගන්නවා. මම කියලා හිතනවා නම් මගේ කියලා හිතනවා නම් නැහැ කියලා දැනීමක් තියෙනවා නම් මේක හොඳ දෙයක් කියලා කියලා අදහස් කරනවා නම් මේක නිත්‍ය දෙයක් කියන එක සුබ දෙයක් කියන එක ආත්මයක් කියලා යන්නේමක් යම් කිසි කෙනෙකුට සිද්ධ වෙනවා නම් ගැන සිතිවිලි ඇති වෙනකොට ඒ ආකාරයෙන් සිතිවිලියක් කරගන්නා විටම අවිද්‍යාව දැනෙනවා. ඒක නැත්තම් මේකේ තනකම් සිතිවිලි මේ මොකක්වත් නැතුව මම කියන්නේ කියන මගේ කියන්නේම ආත්මයක් කියන්නේ නැත්නම් කියන්නේ කියන්නේ මොකක්වත් නැතුව මේක මුදු ස්වභාවික ධර්ම මාත්‍යයක් කියන හැඟීමෙන් හිත බලනවා නම් ඒක අවිද්‍යාව දැනෙන්න පුළුවන්. රූප පිළිබඳව එහෙමයි දැකපු දේ දැකීම එහෙම නවතිනවා නම් එතන අවිද්‍යාව කියන්නේ කරන්නේ. ඇහැට දකින රූපය හොඳයි ලක්ෂණ නරකේ පැත්තට ආදී විචාකාරයෙන් තීරණය කරලා ඒ පිළිබඳ විචාකාරයෙන් දැකීමක් ඇති වෙන නැත්නම් දැකීමක් ඇති වෙන සුදුසුකමක් ඇති වෙන විට නැත්නම් කොතන පාක්ෂික සිදුවිල්ලක් වෙන්නේ. ඒ දකින රූපය නිත්‍යයි දුක කරනවා නම් නැත්නම් මේක හේතු කර ප්‍රියාදානයක් මේක දුක්ඛ සත්‍යයක් මේක සංදේශයක් කියන දෙන කාරණාවක් අදින් විදාකාර නිදර්ශනා දෙකකින් ඒ දකින්න රූපයේ විමසන විටකෝ ඒ රූපය පිළිබඳව අවිද්‍යාව ගැනීමක් අවිද්‍යාව ගැනීමක් කියන අවිද්‍යාව කියනකට පටන් ගන්නවා. එතකොට ඒක මෙතන අපි තමයි දැකපු රූපේ දැකලා මේ අසුපත් දේවා සුපත් දේවා කියලා කියනවා නම් මේ දුකින් මිදේවා දුකින් මිදේවා කියලා කරුණාව සිතක් ඇති වෙනවනේ. ඒකෙන් ඉතින් අවිද්‍යාව තමයි ඒක අවිද්‍යාවයි. නිසා පුඤ්ඤාභි සංඛාරා කියලා බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා. මතක ගන්න දෙපා. කුසල සිදුවන්නේ අවිද්‍යාව පාදක නිසා. එතකොට ඒක නැත්නම් කරන්නේ දැන් මෙතන මුලස්සනේ ගැටේ උදාකාරය හඳුනනවා මේ හඳුනා ගැනීම ඔක්කොම සිිතේ තියෙන මූලාවන් කියන එක දන්නේ නැති නිසා ඒක කරන්නේ එතකොට මේ හඳුනා ගැනීම ඇති වෙනකොටම අවිද්‍යාව ක්‍රියාත්මක වෙනවා ඒකම තමයි විතක්ක රූපේචා රූපේ දේශනාවට නේද බලන්න ඕනේ මේක විමසන සාමතයි හොඳයි ලක්ෂණයි ආදී වශයෙන් මේ විදිහට දුෂ්ටකම් කළා මතුරුකම් කළා ආදී වශයෙන් මේකන දැක ගන්න ඒක දිගම නරකනාරක සිත මෙහෙවීමක් කියලා රූප විචාරය කරන්නේ ඒකයි. රූප විචාරකේ කියන්නේ නැවත නැවත දැක්මලද රූපයේ සිත නැන්නේ. එතකොට මේ අවස්ථා දෙකේදීම අවිද්‍යාව ක්‍රියාත්මක වෙනවා. එතකොට රූප සංකේතන පහළ වෙන කොටත් කෙලින්ම අවිද්‍යාවයි පහළ වෙනවා. ඒ වගේම රූප සංකේතනාව පසු රූපයේ පිළිබඳ සංහාවක් හෝ ඒකා සංපයුක්ත වෙනත් අවරකේ ඉස්ලාමියක් වගේ වෙනකොට අවිද්‍යාව ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. එතකොට අවිද්‍යාව පත්‍ය ඥාන සංඛාර, විඥාන සංඛාර, ආනිජ සංඛාර කියන එක ක්‍රියාත්මක වන්නේ ඇහැ පිළිබඳව කතා කරනවා නම් මෙන්න මේ මේ අවස්ථාවලදී කියන කරුණ මෙන්න තේරුම් ගන්නට පුළුවන් සත්‍යයක් තිබෙන්නට ඕන. මම කලින් කිව්වා මේ රහත් වෙච්ච කෙනෙකුට මේ විදිහට හිතවන්න කිසිම පුණ්‍යාංගයක් පුණ්‍යාංගයක් ආදී සංකල්පසල්ලා කියලා සිදුවන්නේ නැහැ. ඒක දැක්ක දැකීම මාත්‍රයෙන් පමණ රහත් වෙන දෙයක් නෙවෙයි. ආලම්බන නතර වෙනවා. අවශ්‍ය නම් ලක්ෂණය ලක්ෂණයි කියලා ගන්න පුළුවන්. කැතයි කැතයි ගන්න පුළුවන්. අවශ්‍ය නම් මේවට හඳු ගොඩක් අනිත්‍ය දුකයි අනාත්මයි කියලා ගන්න පුළුවන්. අවශ්‍ය නම් වෙන කවදාකාරකින් හිතන්න පුළුවන්. නමුත් කිසිම සංස්කාර කුසල කුසල කුසල සංස්කාර සිටීමක් එතන සිදුවන්නේ ඒවා ක්‍රියා මාත්‍ර පමණයි. ඒක නිසා ඒක අවිද්‍යාව ක්‍රියාත්මක වන්නේ. ඒක අවිද්‍යාව මුදුත් වෙන නිසා. ඒක හේතුව මේ කනට නාසයට දිවට ශරීරයට මනසට මේ කර්ණ පතුරව පතුරව දැනුවාට පස්සේ මේකට පැහැදිලිව තේරෙන්න ඕනේ අවිද්‍යාව නිසා මේ විදිහටයි සංස්කාර රැස්වීම සිදුවන්නේ මේ පටිච්ච සම්පදාය ධර්මයේ ගැඹුරු ධර්මයන් මේ ගැඹුරු ධර්මයේ සාමන්න අමාරුම කොට තමයි තේරුම් ගන්නට අපහසුම කොට තමයි අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන කියන කොටස. මේක තේරුම් ගන්නට පුළුවන් භාවනාවේ ප්‍රත්‍යක්ෂ වශයෙන් අවිද්‍යාව තුළ සංස්කාර ඇති වෙනකන් සංස්කාර තුළින් ප්‍රතිසංග විඥානය නැවතගෙන දුන්න ඇති වෙන ආකාරය දැකීම අවිද්‍යාවෝදේ සංස්කාර නිරෝධය සංස්කාර නිරෝධයෙන් විඥාන නිරෝධය අත්දැකලා සිටින කෙනෙකුට පමණයි. අනුකම්පිත මේක කොච්චර කියවත් ප්‍රත්‍යක්ෂයට අත්දැකෙන්නට බෑ. ඒ ප්‍රත්‍යක්ෂයට අත්දැකීම සිදුවන්නට නම් අඩුම තරමක් දී යුතුයි. එහෙම නැති කෙනෙකුට මේක මේකට ප්‍රත්‍යක්ෂව අත්දකින්නට පුළුවන් නෑ. අවිද්‍යාව නිරුද්ධ කරලා සංස්කාර නිරුද්ධ වෙනවා සංස්කාර නිරුද්ධ කරලා විඥාන නිරුද්ධ වෙයි මාත් දකින්න පුළුවන් කම තිබෙනවා. එලකටම සිතාර සම්පාදේ මෙතන මේ කියන කරුණ අත්දකින්න. මේ ඒක නිසා තමයි මේ කොටසේ තාම ගම්පිනක කොටස වශයෙන් දැක්කේ. මොකද මේක තේරුම් ගන්නට ඕනෝ දෙයකට අපහසුයි. ඒකට අවිද්‍යාව නිසා මේ විදිහට ප්‍රසලාපතර කන්න සංස්කාර රැස්සන්නේ ඒක තමයි තේරුම් ගන්න ඕන. අවිද්‍යාව කියන්නේ නොදක්කම, මෝඩකම. එතකොට මේ සංසාරයේ ඇඳී සිටින මහා දුකක්ද කියන එක ගන්න පළවෙනි කාරණාව තියෙනවා. ඒක නිසා මේ සංස්කාරයේ ඇදී සිටීමට හේතු වන නැවත නැවත ඉදීමට හේතු වන උසල් පුළුවන් තරම් රැස් කරනවා. මොකද මේ ජාතිති දුක්ඛා කියන එක හරියට තේරුම් අරගෙන ගන්නවත් නැහැ. පවත්තන් දුක්ඛා කියන එක නිකන් සම්බන්ධ ධර්මයන්ගේ පැවතීම දුක්ඛ කියන එක තේරුම් ගන්න. පොදුම කියනවා නම් මේ සංසාරයේ සම්පූර්ණ ලෝකෙ පොතේ ඉස්සත් ඒක නාම ධර්මයන්ගේ සහ රූප ධර්මයන්ගේ ප්‍රවත්ම නාම රූප ධර්මයන්ගේ ප්‍රවත්ම ප්‍රවත්ීමම දුකක් කියනක අවබෝධ වෙලා නැති මූලිකම තිබෙන නිසා ඒ අනිත්‍යතාවය මත නිසා මේ දාපාස් ප්‍රන්න සංස්කාර කරගන්න. ඒවගේම මේ කර්ම සංස්කාර තුළින්ම නැවත නැවත මේ ඉදීමක නිදින්නේ දුක්ඛ සමුදය සත්‍ය මෙතනයි ක්‍රියාත්මක වන්නේ කියන කරුණ පැහැදිලිවම අත්දැකලා නැහැ ප්‍රත්‍යක්ෂයට අවබෝධය නැහැ. මේ අනුව දුක්ඛ සමුදය ගැන දැනගන්න මොකටද මේ අවිද්‍යාව තිබෙන නිසා කුසල කුසල කර්ම සංස්කාර රැස් වෙනවා. යම් කිසි කෙනෙකුට තේරෙනවා නම් මේ සංසාරයේ රැඳී සිටීම මහා දුකක් මේ දුක දෙන්නේ මේ සංඝ සංස්කාර නිසායි කියන පැහැදිලි පත්‍යස අවබෝධය ලැබලා තියෙනවා නම් ඒක කෙනෙක් ඔය සංඝ සංස්කාර මහා භයානක දේවල් වශයෙන් දැකලා නිරුද්ධ කරලා තියෙන්නේ නැවත ඒවා ඇති කර ගන්නට ප්‍රතිත්න කරන්නට නැහැ මොකද දුක සම්බන්ධයෙන් දන්නේ දන්නේ අනිත් අතින් දුක් නිරෝධය සම්පූර්ණයෙන්ම මේ දුක නැතිවන්නේ පංචස්කන්ධ ධර්මයන් පමණක් නෙවෙයි මොන යන අවස්ථාවේ. ඒක කියන්නේ රහතෙක් කෙනෙක් ඉන්නම් කරාට පස්සේ ජීවන් නැහැ. එන්නේ පවතින දුක. මොදුණක් පස්සේ මොදුණක් රහත්කමක් තියෙනවා නම් ඒක දක්වන පවතින දුක. එතකොට මේ දුක නැතිවීමට නම් සම්පූර්ණයෙන්ම මේ පංචස්කන්ධ ධර්ම නිරුද්ධ කළ යුතුයි. ඒ නිරුද්ධ කිරීමට නම් මේ වගේ තියෙන උපාදාන සම්පූර්ණයෙන් අයින් කරලා මේ වගේ සිත නිරයකේ තියෙන චන්ද්‍රාගය සම්පූර්ණයෙන් අයින් වෙලා දෙවෙනි සිත නිදහසේ ඉඳී කියන කාරණාව සාමාන්‍ය ලෝකයට තේරුම් ගන්නට බැහැ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව වගේ දක්වන්නේ ඒ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව තුළින් දුක්ඛ නිරෝධ සත්‍යයක් අත්දකිනා මේ සංස්කාර පුරහිත සත්‍යෙට පිටපත් වෙනවා කියන්නේ අවිද්‍යාව සංඝාතු කියන විරුද්ධ කලාවට පස්සේ කෙනෙකු සිත සංස්කාරයක් නැහැ සිතසුන් සිතේ ගැනීමක් නැහැ සිත නිතරම පවතින සාන්තව නිතර හැම වෙලාවෙම පවතින අපිට මේ පැත්තේ අත්දැකලා නැති දුක් නිරෝධේ අඥානම් කියන එකක් තිබෙන නිසා අවිද්‍යාව කියන සංස්කාරය අර දුක් නිරෝධ ගාමී ප්‍රතිපදාව දන්නේ නිසා කර්ම සංස්කාර රැස් වෙනවා දැන් රහත් වෙච්ච කෙනෙකුට දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවේ සත්‍ය කියන්නේ රහත් වූ නිරෝධ ශක්තිය. කියන රහත් ඵලසිත දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවේ තියෙන එක රහත් වෙනවා දුක්ඛ නිරෝධයේ අත්දැකලා ඒ සතරාංග සත්‍ය නිරෝධ සත්‍ය අත්දැකලා නිරෝධ සත්‍ය අත්දැකීමම තමයි හේතුවන්නේ අනුපාදශේෂ වැඩි සම්පූර්ණම මේ පහනක් වෙනවා කියන එක පංචස්කන්ධ ධර්මයන් ඉඳලා පෙන්වන්න පාන්නේ. ඒක දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාව නම් මේක සාමාන්‍ය ලෝකයට කිව්වට තේරුම් ගන්නට බැහැ මොකද දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාව කියලා තියෙන්නේ දුක්ඛ නිරෝධ සත්‍ය කියලා කිව්වොත් මේ මනසත් කිස්ස කියලා හිතයි සමහර කෙනෙක්. නමුත් සත්‍ය ඒකයි ඒක තේරුම් ගන්නට බැරි දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාවේ නොදන්නා මෝඩකම කෙනෙකුගේ සිත තුළ තියෙන නිසා මේ සංසාරයේ හැදී සිටීමට කර්ම සංස්කාර රැස් කරගන්නවා. මේ කර්ම සංස්කාර රැස්වීම නිසා සිදුවන්නේම අවිද්‍යාව. කුසල් සිදුවන්නේ අවිද්‍යාව නිසා, අකුසල් සිදුවන්නේ අවිද්‍යාව නිසා, ඒ වගේම යම් යම් ධ්‍යාන සිත් උපදවනවා නම් ඒ ධ්‍යාන සිත් උපදවන්නේ අවිද්‍යාව නිසා. මේක අදහස් ගන්න අවිද්‍යාව නැතුණාට පස්සේ මේකක් පස්සෙන් කරන්නේ නැති වෙනවා කියලා. බුදු කෙනෙකුත් බණ දෙනවා දේනානෝද සම්මාදනා මේ කරුණා දේතෝ මුත්‍ය සම්මාදනා මේ දේවල් යන සමාදනා. ඉතින් මේ වෙලාවේදී කුසල ලකුසල මේව මොකක්වත් නැහැ. එතන තියෙන්නේ ක්‍රියා මහත්ව පමණයි. ඒක ධම්ම ප්‍රයෝජනය සඳහා ජීවිතයේදී සුඛයේදී වාසය කිරීම සඳහා ඒවට සමාධියම කරනවා. සමාතර සමාධියම දේවල් කරනවා. මේව සමාපතර සමාධිය මේවා කරන්නේ කරන්නේ කිසිම කුසල ලකුසල සත්‍යයක් නැහැ. ඒක නිසා ඒවා ක්‍රියාමාත්‍ර පමණයි. නමුත් අනිත් පැයට අවිද්‍යාව පාදක වෙලා මේවා සිදු කරන්නේ. මේ එක. මේක අමතරව මේ කුසල අකුසල කර්ම රැස්වීමේදී කමීදී ඥානයක සම්මතියේදී කිසිම ඇතිවන්නේ පංචස්කන්ධ ධර්මයෙන් නැති නැති යාම. මෙන්න කිසිවක් නැහැ. මේක දැන් නැති මොකද ලෝකේ සත්‍යය සුත්තම කියන්නේ ඒ කියන්නේ අපි දැන් මේ බණහන් මේ බණහන් වෙලා ඉස්සන්දන් සම්දන්නේ තියෙන තියාම තමයි කියන්නේ. තෝත විඥානයේ තියෙන කනස්සතේ වෙන නිසා ඊළඟට සඳහන් ගන්න සංඥා ස්කන්ධය කියලා විඥාන ස්කන්ධය සංඥා ස්කන්ධය කියන එකයි. දැන් මේ පිළිබඳ උපේක්ෂා වේදනාවක් ඇති වෙන පුළුවන් ධර්මයේ රසයක් දන්නවා නම් ධර්මයේ සුඛ නිරාමිෂ සුඛ වේදනාවක් ඇති වෙනවා. වේදනා ස්කන්ධය තියෙන දීමක් තිබෙනවා. ඒත් අමතරව මේ ධර්ම කරුණ අවබෝධ වීමක් නැත්නම් අවබෝධ වෙන්නේ නැත්නම් ඒ පිළිබඳව ගොවිෂ්ණාගතයක් අනේ නිදාදහස් පහළ වීමක් සිදුවන දැනෙන සංස්කාර ස්කන්ධය පහළ වීමක් මේ දේශනාවන් මේ ස්කන්ධ හතර විඥානය වේදනාව සංඥාව සංස්කාර කියන විඥාන ස්කන්ධ හතර දැනෙනවා ඒ ස්කන්ධයන් ඇති වෙනකොට තමයි චිත්තජ රූප සිතින් පහළන රූප ස්කන්ධය රූප කොටස දැනෙන්නේ නැති නැතිලා ඒ අමතර මේ චිත්තජ රූප වලට අමතර රූප ස්කන්ධය කියන කර්ම වූ ආහාර රූප කොටස දෙන්නේ දෙන්නේ පංචස්කන්ධ ධර්මය මේ ආකාරයෙන් මේ විලාගේ මේගේ සංස්කාරණය තුළ ඇති වෙන නැති වෙන මේක තමයි කුලී අවස්ථාවේ කොයි කතරයක් තවත් එතකොට මේ පංචස්කන්ධ ධර්මය නැති වෙනවා නැති පවතිනවා කියන්නේ දුකම ඇති වෙනවා කියන එකයි. බුදුමහා දක්වන්නේ සංසිද්ධියේ පංචමාදානස්කන්ධ දුක්ඛ මේ පංචස්කන්ධේ පවතින එක දුකක් කියලා. බුදුහාමුදුරුවෝ කියන දක්වන මහණෙනි රූපේ ඇති වෙනවා කියන්නේ දුකක් ඇති. වේදනාවක් ඇති වෙනවා කියන්නේ දුකක් ඇති. මේ පහළ වෙනවා දෙකයි. පංචස්කන්ධේ තම කතාව කියන්නේ. එතකොට මෙතන මේ පංචස්කන්ධ ධර්මයන් ඇති වෙනවා කියන්නේ දුකක් කියලා ගන්න එක නිසා උපාදාන කරනවා. මම කරනවා කියන්නේ වැඩි දෙයක් කියලා කියනවා මම බනහනවා මම ප්‍රසාර කරනවා මම ප්‍රසාර කරනවා වශයෙන් අවිද්‍යාව සිදුවෙන්නේ. ඇත්ත වශයෙන් මෙතන අර හේතුන් නිසා හටගත් ඵල ප්‍රාදාන සංස්කාර වෙනවා කියන එක අපි හේතුන් නිසා හටගත් ඵල සංස්කාර ධර්ම රාශිය ඇතිවෙන්නේ නැතිවෙන්නේ යාම පමණයි මෙතන පිට වෙන කිසිවක් නැහැ කියන අවබෝධයේ නැති අවිද්‍යාව සිදුවෙන කියලා ඒකත් තමයි කර්ම සංස්කාර වෙනවා කියනවා. එතකොට ඒක අමතරව මේ සිතින් උපාදාන කරනවා. අසාධාරණ කරනවා කියන්නේ සතුන් අල්ලනවා සංවේ මොහොරාගේ. සංවේ කියන්නේ බැඳීම, අදත්ත රාගය කියන්නේ බැඳීම. ඇලීම බැඳීම ඕනක. එතකොට මේ සංගරාගයෙන් විතර දෙහිත දේවල් ගන්නවා. තමන්ගේ පංචස්කන්ධ ලෝකයක් අල්ලනවා, බාහිර පංචස්කන්ධ ලෝකයක් අල්ලනවා. එතකොට මේ පංචස්කන්ධ කියනකොටම අල්ලන්නේ වෙන මොකක්වත් නෙවෙයි වේදනාවක්, සංඥාවක්, සංකාර විඥාන නැත්නම් රූපස්කන්ධ. ඕනෑම දෙයක් අපි මේ ධම්මදී කියලා බුද්ධ වන්දනා කරලා ඔය ස්ථාන හතර දක්වලා ඉතින් තමන්ගේ සිත තුළ ඇතිවන වේදනා සංඥා වෙනවා සංඥා සංඥා වෙනවා සංස්කාර සංඥා වෙනවා විඥාන සංඥා වෙනවා ඒ සිතන සංඥාවක් යනක් ඇතිවෙනවා ඒක තමයි දාපත් කියලා ඒක ස්කන්ධ ධර්ම හතර උපාදාන කරනවා කියන්නේ ඒ ස්කන්ධ රාගයට උපාදාන කියන්නේ තමන්ගේ ලක්ෂණ වෙන අපේ ලෝකයක් තමයි සම්මුතිය ගැනීම කියනම ලෝකයේ ඕකම දේවල් ඉලක්කයක් කුසල කුසල කියන්නේ. මේක බොහෝ දෙනෙක් දන්නේ මෙතන මේ උපාදාන ක්‍රියාත්මක වන්නේ මේ විදිහට. මේ උපාදාන ක්‍රියාත්මක වන බව නොදන්නා මොකටද ඒ අවිද්‍යාවේ ප්‍රතිපින නිසා පන්නන සීමා කෙරෙන අවිද්‍යාව පච්ච සංකාරය. එතකොට අන්නේ කියන්නේ නැත්නම් කුසල අපිට කම්ම සංස්කාර නිසා නැවත නැවත සංස්කාරයෙන් උපදීමට හේතු වන දුක් සංදේශත් ක්‍රියාත්මක වෙනවා කියන කාරණා දන්නේ. අර කලින් කියන්නේ මේක පඤ්ඤා ලෝකේම දුකක් කියලා දන්නේ. ඒ වගේම දුක් නිරෝධය දන්නේ නැහැ. දුක් නිරෝධ ගාමී පරිපදාවේ සත්‍ය මේකයි කියලා දන්නේ නැහැ. මේ ආදී අවිද්‍යාව තියෙන නිසා මේවා තණ්හාවෙන් දිට්ඨියෙන් මනෝවලින් දෙදාකාරයෙන් අල්ලනවා සම්දයෙන් බැඳෙනවා පාපයෙන් බැඳෙනවා චන්ද්‍රාගයෙන් බැඳෙනවා උපාදාන කරනවා ඊළඟට මම මේ පංචස්කන්ධ ධර්මයන් පිළිබඳව ගැටීම් නැතිවීමක් කර මෙතන වෙන මොකක්වත් නැහැ පොඩි කුසලයේ පොඩි අපදේ පොඩි දෙකලා. නමුත් මෙතන මම කළා කියන හැඟීම තියෙනවා. ඒ අවිද්‍යාව නිසා සංලක්ෂණ කරනවා. මට දැන් කෙනෙකුට තරහ යන්නේම මේ මම කියලා කෙනෙක් හිතනවා කියන හැඟීම තිබුණා. මට දැනෙනවා මට නින්දා කළා මට ආසා කළා මට නිදි කළා අර මම කියලා කෙනෙක් කියනවා කියන්නේ ඒක තියෙන තාක්කල් ඒක කියන්නේ මේක කෙනෙකුට නුරුස්නා ගතිය තියෙනවා එතකොට ඕනෑම දෙයක් මේ විදිහට සංහායෙන් උපාදාන කරන්නේ අර මම කියලා කියනවා තිබෙන නිසා අස්මිමානික ආත්මය. මේ අස්මිමානික පසුබින්නේ තිබෙන නිසාම තමයි පස්සන්නගත කරන්නේ. මම හොඳ තැනක උපදින්න ඕන මම සුබදී ගන්නට ඕන මම ප්‍රසාර කර ගන්නට ඕන ඒ හැඟීම මම කියන හැඟීම තියෙනවා මහත් නෝ කරන් කෙනෙක්ගේ සිතතර තියෙන සෝවාන් වෙච්ච කෙනෙක් සදාකාලික කාමයන් ඇත්තකින් ඇත්තකින් නැගීම සක්කාදී කියන රුද්ධ කලාට මම කියලා කෙනෙක් තිබෙනවා කියන හැඟීම ඔහුගේ සිතතර ක්‍රියාත්මකයි. සකදාගාන කෙනාගේ තියෙන අනාගාන කෙනාගේ ප්‍රත්‍යක්ෂයේ තියෙන. මෙන්න මේ අස්මිකාන ගැන ප්‍රයාත්න කරන නිසා කුසල කුසල කර්ම සංස්කාර රැස්වීමක් වෙනවා. මේ විදිහට මේ කර්ම පිට කොහොමද ප්‍රවචනයෙන් කියනවනම් අවිද්‍යාව කියලා කියන්නේ. ඒ අවිද්‍යාව නිසා කර්ම සංස්කාර වෙනවා. යම් කෙනෙක් මේක හරියට තේරුම් ගන්නවා නම් අවිද්‍යාව විරුද්ධ කළාට පස්සේ කර්ම සංස්කාර විරුද්ධ වෙනවා කියන එක තේරුම් ගන්න ඕනේ. අවිද්‍යාව නිරෝධ සංස්කාර නිරෝධ කියන්නේ. ඒකට මේ ඔක්කොම නිරුද්ධ කරන රහස්‍යෝ කියන්නේ. විරුද්ධ වුණාට පස්සේ දහස් එක්කෙනෙකුට විමුක්ත සිතක් ප්‍රදාන විමුක්ත කියන්නේ නිදහස චක්කු විඥානන්නේ සෝත විඥානන්නේ ගහන විඥානන්නේ දිව විඥානන්නේ කාය විඥානන්නේ මනෝ විඥානන්නේ ඒක මන ආයතනයේ දැක්වෙන විමුක්ත සිත නිකන් සිද්ධ වෙනවා මොකක්වත් නැහැ කිසිම අරමුණක් නැහැ කිසිම අරමුණක් ගැන හිතන්නවත් බැහැ ඒ සිතින් කිසිම දෙයක් සංඥාවක් ඇති වෙන්නේ නැහැ ඒ කිසිම කිසිම කිසිම වේදනාවක් දැනෙන්නේ නැහැ ඒ කිසිම කිසිම කිසිම දෙයක් අල්ලගෙන උපාදාන කරගන්නත් නැහැ ඒක ඔය විශ්ලෝක බලාගෙන මත පිළිතුරු වලින් මොන එක කොන දෙයක් කරන්නද කියන්නත් පුළුවන් බරතු. ඒකට අර යට තියෙන සිත ඒ තත්ත්වෙම පැහැදිලිව පැහැදිලිවම පොද අවිද්‍යාව නිරුද්ධ කරාත්මස උද්දතවන තත්ත්වයක් මේ. මෙන්න මේ සිතේ අන්තිම ස්වરૂපය ඒ අන්තිමේ ඒ කියන්නේ සිත යන්නත් පුළුවන් තාම පිළිසුදු අවස්ථාව මේ පහළට පිළිසුදු දැනන්නේ. මේක තමයි පබස්සන නිදම්බුත්තේ සිත්තන් කියලා දක්වන්නේ මේ සිත සබහතරයි කියන්නේ. ඒකට ඒ සිතේ රාගයක් දෝෂයක් නෝනයක් බැහැ දක්වන්නේ ඒ නිසාම රාගකේ දෝෂක් තමයි කියන වචන මේවට පාවිච්චි කරනවා. මේක කිසිම නිමිත්තක් නැහැ කියලා අනිමිත්ත අනිමිත්ත කියන වචනේ එකට දක්වන අනිදස්ස කියන වචනේ එකට දක්වන කිසිම අරමුණක මේක පිළිගන්නේ නැහැ. අපිට කියන වචනේ පාවිච්චි කරනවා. මේකට කවදා නොකලෙන එක ආකාරයෙන් දිගින් දිගට යන නිසා අපපාදින වචනේ පාවිච්චි කරනවා. මේකට සියල්ලන්ගේ බින්දාත් එක්ක සංකේත වලින් මුත්‍ති කියන වචනේ පාවිච්චි කරනවා. මේකට නිදහස් වූ විමුක්තෝ සිතන්නේ විමෝචනයෙන් කියන විමුක්තියෙන් කියන වචන පාඩම් කවර වශයෙන් පාවිච්චි කළා ඒ රහතු කෙනෙකුට ඒ නිසාත් පරණාම සිතන සංස්කාරයෙන් නැතු ඒ සිතුවිලි ඉන්න පුළුවන් කරලා මේ සිත මුලින් දිගට පැවැදගෙන පැවැදගෙන යන මරණ මොහොත දක්වා මරණ මොහොත දක්වා පැවැදෙන යම් දෙයක් තියෙනවා ඒක මොකද මේ ලෝකයේ ඉතිරි කරන සත්‍ය කියන එක. ඊට අමතරව තමන්ගේ ජීවිතයේ පවත් ජීවිතය තමන්ගේ රූපයේ තියෙන ජීවිතයේ රූප ශක්තිය ජීවිතයේ ශක්තිය පාදේශා. ඊට අමතරව මේ මානසික පැවැත්මට අවශ්‍ය වන ආකාරයේ සංවේගවලින් ඉන්ද්‍රිය ධර්මයේ යථාර්ථය විද්‍යාකාරීත්වය. මේ කරුණ දෙන තිබෙන තාක්කල් ඔය දෙක ඔය පැවැත්මනවා. යම් අවස්ථාවකදී මේ කරුණ තුන එකක් හරි නිරුණා පසුව මේ කය දිනහැලෙනවා දිනහැලෙනකොටම කිසිම ආකාරයෙන් සිටින ගැනීමක් නැතුව සිට පවතින නිසා මේ සිට නිවිලා ඊට පස්සේ ගැටගැහෙන්නට වෙන තැනක ප්‍රතිසන්දයක් දෙන දෙන්න විඥානයක් ඇතිවෙන්නට හේතුවක් නේ මොකද අර කයින් පුත්තජන වුණේ සිටින අනාගාමී පහළ සිටින පහළ සිටින කෙනෙකුගේ ජනරල හදලාන්නේ හැම කෙනෙකුම පිටකල නිරායාසයෙන් සිදුවී කරන ඒ ශක්තියක් පවතිනවා අර කලින් කියපු අවිද්‍යාව පහදපු දෙස් ධර්ම ඔක්කොම පවතින ඒක නිසාම සිතිවිලි එකකට පස්සේ එකක් එකකට පස්සේ එකක් එකකට මොකක්ද එකක් ආදී වශයෙන් කලායාමේ ශක්තියක් පිටකල තියෙනවා මේ ශක්තිය රහස්‍ය කෙනෙක් නිරුද්ධ කරන නිසා අර මරණ වෙලාවේදී අර සිත් පමණක් නාසේ නේද අනිවන්නට පස්සේ ගැටෙන්නේ වෙන තැනක උපදින්න හේතුව. මෙන්න මේ සිත් ඇතිවෙච්ච කෙනාට තාම පැහැදිලිව වෙනවා. මෙන්න මෙතන තමයි අවිද්‍යා නිරෝධ සංඛාර නිරෝධෝ කියන්නේ අවිද්‍යා නිරෝධ කළාන් පස්සේ සංස්කාර නිරෝධ කරා කියන්නේ මෙතන සංස්කාර නිරෝධ විඥාන නිරෝධෝ. මේ සංස්කාර මෙතන නිරෝධ වෙන නිසා මේ ආකාරයෙන් ප්‍රතිසංවේඥාන නිරෝධ වෙනවා. එතකොට ඌට තේරුණා සීනා ජාතික සංග්‍රහයෙන් කතන් කරන්නේ ආසන්න උත්සාහී ප්‍රඥාති. මම මේ දවසේ මම කියලා ඌට එක්පාතන අවබෝධයකුත් පැහැදිලිපත් අවබෝධයකුත් ලැබෙනවා. මේක දෙවිසි පුද්ගලයාට පැහැදිලිව තේනවා. කලින් සමාජයේ සිට තුළ අවිද්‍යාව ක්‍රියාත්මක වෙච්ච නිසා අර කලින් කියපු සම්මන තන්න උත්සන්නා උපාදාන ආදී ධර්ම මම මගේ කියන මධ්‍යම ආදී ඔක්කොම ක්‍රියාත්මක වෙමින් පැවති නිසා සිත තුළින් න්‍යාස්කාකාර සිතුවිලි ධර්ම ගැලීමක් ඇති වෙනවා ඒකට එකකට පස්සේ එකක් එකකට පස්සේ එකක් ඒ වගේම මේ සිත බලන සිතුවිලි වලට අනුකූල හිතක් ඊළඟට මේක දකින්නට පුළුවන්. එතකොට අවිද්‍යාව නිසා සංස්කාර මේකෙත් බලනවා මෙන්න මේ මරණයේ ඒ සංස්කාර මේකෙත් ගැනීම නිසා ප්‍රතිසන්දේ ඥානෙ මේ ආකාරයෙන් සිදු වෙනවා කියන ප්‍රත්‍යක්ෂ අවබෝධය එවැනි කෙනෙකුට අත්දකින්නට පුළුවන්. නැත්නම් කිසිම කෙනෙකුට මේ කරුණ ප්‍රත්‍යක්ෂය සම්පූර්ණ නැහැ. ඒක නිසාමයි මේ පරිසම්පාදන ධම්මින ධර්මයක් කියලා දක්වන්නේ. ගැඹුරු ධර්මයක් අවබෝධ කරගන්න හැකි ධර්මයක්. සාමාන්‍ය බුද්ධත්වය ලෝකයට කොහෙත්ම තේරුම් ගන්නට අපහසු එකක්. එතකොට අවිද්‍යාවච්ඡ සංඛාරා කියන වචනය පිළිපන්න කැමැතිමක් දැකීමක් ලබන්නට පුළුවන් නම් ප්‍රත්‍යක්ෂ දැකීමක් ලබන්නට පුළුවන් නම් දෙවෙනි කෙනෙකුට පමණයි. නමුත් අන්නය මේ අය මේක විනාශකාරී සිදුවනවා කියලා තරමක අවබෝධයක් හෝ ඇති කරගන්න උත්සාහ කරනවා. අත්‍යවශ්‍යයි. සමහරවිට නිකන් අවබෝධයක් හරි ඇති කරගන්න පුළුවන්කම තිබෙනවානේ. අවිද්‍යාව තුළ සංස්කාර රැස්වන්නේ මෙහෙමයි. ඒ සංස්කාරන් සත්‍ය සංවිඥානයේ කියන නැවත පංචමක් බලලා තියෙන තැනක පහළ වීමක්. සමතනක පහළ වීමක් විඥානයේ පහළ වීමක් ඇතිවන්නේ මෙහිමයි කියන කාරණා තේරුම් ගන්න පුළුවන් වෙන තෝරන. ඉතින් මේ ඊළඟ දවසේදී අපි සංඝාත පද්ධතිඥාන කියන කතාව කියන මේ සංස්කාර සංවිඥාන ජනිත වෙන ආකාරය මේ පරිදි සම්පාදන්න විස්තර කරනකොට ජීවිතය සම්බන්ධ කරලා විස්තර කරන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ ජීවිතයක් සම්බන්ධ කරලා නැත්නම් ජීවිත තුනක සම්බන්ධ කරලා මේ භාවයේ මේ භාවයේ සම්මත භාවයේ ආත්ම තුනකට සම්බන්ධ කරලා කියලා කියන්නට පුළුවන්. අපි මේ ජීවිතයට සම්බන්ධ කරලා කියලා කතාවනේ අද මේ අපි විස්තර කරන්නේ. අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන කියන කතාවත් මේකම තමයි භවපත්‍යා ජාති කියන කතාව. ඒ දෙකම මෙතෙන් එකයි දෙකක් නේ. ඒ දෙකම අපි විස්තර කරේ අර ආත්ම තුනකට සම්බන්ධ වන ආකාරය කියන විස්තරයක්. ඒක ආත්මයක සම්බන්ධ වන ආකාරය විස්තරේ පසුදින කතාව විස්තර කරනවා. එතකොට මේ දක්වා කියපු කරුණවල පිටසාරය මෙන්න මේකයි. අපි පළමුවෙන් තියෙන සංස්කාර කියන වචනේ විවිධ තැන්වල එන විට විවිධ ආකාරයෙන් අපි තේරුම් ගත යුතු කියලා කරුණු. විශේෂයෙන්ම අවිද්‍යාපත්‍ය සංඛාරා කියනකොට මයිනෝ සිතින් හෝ වචනයෙන් කරන කාන්ත මානසික කුසල කුසල ප්‍රාණවරස්ීමේ දෙන කර්තිමල සිද්ධාන අවිද්‍යාපත්‍ය සංඛාරා. කායික මානසික මානසික වශයෙන් කුසල කුසල ප්‍රාණවරස්ීමේ ඒක ගත්තා ඒ අදහස ගත්තාම ඒ අද ඒ අර්ථය තමයි තේරුම් ගත්තාට පස්සේ කොයි ආකාරයෙන් බුදුහාමුදුරුවෝ ලක්ෂණ විස්තර කරන සමාධිය පැහැදිලි වෙනවා මම මේකයි කියන්න එතකොට අවිද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයෙන් දැක්ක ප්‍රධාන වශයෙන්ම ඒ හඳත් සමනිසාන තමයි මම කියන්නේ කෙනෙක් කියනවා මානව පවතින ඒ නගත් සමනිසාන තමයි සංහාව භවයේ වැඩි කියන ආශාව පවතින ඒ නගත් සමනිසාන තමයි උපාදාන කරන සංදේහ සාධයෙන් බැඳෙන ඒ අවිද්‍යාව නිසාම තමයි කර්ම සංස්කාර විද්‍යාව නිසාම තමයි මේ භවයේ වැඩි කිරීම ලොකු දෙයක් කියලා හිතාගෙන මුලාවට පත් වෙනවා. ආදී මේ දෙකේ නිසා කුසල් කරන්නට පුළුවන් අපසල් කරන්නට පුළුවන් ධ්‍යාන සම්පත් උපදවා ගන්නට පුළුවන් මේවා උපදවා ගන්නා විට මේවා මම කළා කියලා හිතනවා මගේ කුසල් කියලා හිතනවා මම මම නැත්තම් මගේ ආත්මය කියලා හිතනවා මේ විදිහට උපාදාන කරනවා නිසා ඒ අවිද්‍යාවෙන් තොරව කර්ම සංස්කාර රැස්වීමක් නෙවෙයි ඒ බලත්මයක කෙනෙකුට මේවා පොඩ්ඩක් අවබෝධ කරගන්න තිබුණා නම් අපසල් අපසල් කර්ම සිදු කරන විට අවිද්‍යාව පසුපසින් ක්‍රියාත්මක වෙනවා මේක සංඛාර විමුක්තිය සඳහා මේ උපන් සංස්කම් ධර්මානිත්‍ය වශයෙන් නිරෝධ වශයෙන් ශූන්‍ය ධර්ම වශයෙන් දකින විට ඉතින්දී අවිද්‍යාව තියෙනවා අවිද්‍යාව තියෙනකොට ඒකෙන්දී ප්‍රඥාවක් ක්‍රියාත්මක වෙනවා යම් කෙනෙකුට ප්‍රඥාව පැහැදිලිව දකිනවා නම් කලින් යන විද්‍යාව මෙතෙන් හේතියට තිබුණා දැන් ප්‍රඥා ලෝකෙ මෙන්න විදිහට ක්‍රියාත්මක වෙනවා ඒක නිසා ඒ අවිද්‍යාව සංස්කාර ධර්මයක් ප්‍රඥාව සංස්කාර ධර්මයක් කියලා දකිනකොට පුළුවන්කම තිබෙනවා එතන තියෙන අනිත්‍යව තුරන් කරගෙන භාවනාව දිනනවා. ඒ කියන්නේ අවිද්‍යාව නිසා කම්මසංස්කාර රැස්වීම ඇතිවෙන අපසර සසකන්න රැස්වීම තියෙන අපිත් මේ පංචස්කන්ධ ධර්මයන් අනිත්‍ය වශයෙන් දකිනකොට දුක් වශයෙන් දකිනකොට අනාත්ම වශයෙන් අවබෝධ කරනකොට හේතුඵල වශයෙන් දකිනවා. එහෙනම් මේ කම්ම වටකලා මේක සංසාරයේ දික්කීමට උපකාර වෙන ප්‍රසන්නේ සංසාරයේ දික්කීමට උපකාර වෙන ප්‍රසන්න. මේ කොටල් කරන විට අවිද්‍යාව ක්‍රියාත්මක වෙනවා. මොකද මේ මම කරනවා කියන එක තමයි කල්පනා කරන්නේ. මම ඒක නිසා මේ භවනා කරන විට තේරුම් ගන්න ඕනේ මොන ධර්ම ඇතිවුණත් මොන මොන අත්දැකීමාවක් මෙතන මේ සංස්කාර ධර්ම ටිකක් ගැටෙනවා සාධනා නැති වෙන එකක් නෙමෙයි කියන්නේ. මේ ධර්මයේ හැරුව මේ ධර්මයේ කියන්නේ මේ මනමක සංස්කාර ධර්ම ටිකක් ගැටෙනවා නැති වෙන එකක්. අර මේ පංචස්කන්ධය අනිත්‍ය දුක යනවන්නේ කිය විමසෙන්න සද්දාකිනවා බලනවා කියනවා කියලා. ඒ කියන අවස්ථාවේ සංස්කාර ධර්ම කියන්නේ කියලාම තමයි තිබෙන්නේ. ඒක පංචස්කන්ධය කියන්නේ සංස්කාර ධර්මයන් අධ්‍යාත්මික බාහිර වශයෙන් අපි බෙද බෙදා භාවනා කරනවා කියන ඒ අධ්‍යාත්මික වශයෙන් බලන්නේ සංස්කාර බාහිර වශයෙන් බලන්නේ සංස්කාර කොටින්ම කියවන සංස්කාර ධර්ම අරමුණු කරමින් සංස්කාර ධර්මයි ඇති වෙනවා පවතිනවා නැතිවෙනවා මෙන්න මේ අවබෝධයෙන් හරියට නැගට අපි අනිත්‍ය ආදී වශයෙන් විමසන විට පවා අවිද්‍යාව ක්‍රියාත්මක වන්නට පටන් ගන්නවා මේක අවිද්‍යාව ගැන අවිද්‍යාව පත්‍ය සංඛාරා ගැන කියන වචනේ විස්තර කරනකොට අවිද්‍යාව නිසා කුසල අකුසල ධ්‍යාන සිද්ධකදී මේ සෑම අවස්ථාවකදීම කුසල අකුසල කම්ම දැක්කෙන විටම ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රියන්ට දීලා අරමුණු ඉන්ද්‍රියන් හමුනා වුණා කියලා ඒක චිත්ත සංස්කාර ධර්ම දේශනාව සම්පූර්ණෝ චිත්ත සංස්කාර ධර්ම ගැනීමක් සිදුවන්නේ කියන කාරණාව පෙන්වන්න කළා. ඒකෙන් අවිද්‍යාව ක්‍රියාත්මක වන්නට පටන් ගන්න මේ විශේෂ ධර්මයක් නොමය මගේ කියන සංහාවෙන් දෙත්වලින් මානෙන් උපාදාන කරොත් විතරයි. අනාය රූපය සම්ඥානාදී ධර්ම. සමතර වේදනා සංඥා රූප සංඥා රූප විතක් ආදී යා දැල්පියාකාරණ නැවතනම් ප්‍රාණිත්‍යාව ක්‍රියාත්මක වන්නට පටන් ගන්නවා. එතකොට Tamanta තේරෙන්නට නම් මුළු ජීවිතේ පුරාම අවිද්‍යාව පත්‍ය සංඛාරා නීද සිදුවන්නේ. ඒ කියන්නේ මුළු ජීවිතේ පුරාම අවිද්‍යා පත්‍ය සංඛාරා කියන කොටස නේද ක්‍රියාත්මක වෙනවා කියන කරුණ Tamanට තේරෙන්නට ඕන. එතකොට අවිද්‍යා නිරෝධය සංස්කාර නිරෝධය දකින්න සාර්ථකව ක්‍රියාත්මක ප්‍රතිසංවේදනය මුදුන් දෙන ආකාරය දකින්නට එවැනි කෙනෙකුට පැහැදිලිවමත් දකින්නට පුළුවන්කම තිබෙනවා අවිද්‍යාව ප්‍රත්‍ය සංඛාරා කියන කරුණ සංඛාර ප්‍රත්‍ය විඥාන කියන කරුණ අනිත් දය ධර්මතුරු අවබෝධ කරගන්න බලන්න කියන එකයි කියන්නේ මේ ධර්මයෙන් ගැටේක තාම වැදගත් උපදේශය තමයි මේ අය කවර දෙයක් කළා මේ සංස්කාර ධර්මය කියනවා පවතිනවා නැතිනවා කියන අවබෝධය ලබා ගන්න. භාවනා කරන විට ඉදම ධ්‍යානයකට සම්බන්ධ නැත්නම් ඵලයකට සම්බන්ධ නැත්නම් අනිත්‍ය වශයෙන් ලබන දුක් වශයෙන් ලබන අනාත්ම වශයෙන් බලන මේ මොකක්වත් ඒක නැහැ හැම විටම සමාගයේ පිට තුළ චිත්ත සංස්කාර ගන්න ඒ චිත්ත සංස්කාර වල අලමු වෙන තව සංස්කාර ගන්න ඒක සංස්කාරන සංස්කාර අරමුණු කරමින් ඇති වෙන නැති වෙන යන මේ මම කරනවා නෙවෙයි කියන හැඟීම ඇති වෙනකොට බොහෝ විට ඒ අවස්ථාවේදී අවිද්‍යාව ප්‍රයත්න කරන්නේ. ඒක පිළ භාවනා කරනවා නම් සාර්ථක ප්‍රතිඵලයක් ගන්න පුළුවන්කම ලැබේ. මේ වගේ ගැඹුරු කරුණු නිසා තමයි කියන්නේ ටිකක් අනිවාර්යයෙන්ම කරන්නේ. ඒකත් මේකට තේරෙන කරුණු ටිකක් පමණක් අද අපි අවිද්‍යාපත්‍ය සංස්කාරය කියන කාරණාව පිළිබඳව ඉතිපත් කළා. ඒකම දාන නොතේන ගම්බීර කරුණු සමාන කරලා කරනවා. ඒක අදහස් ගන්න මේක සබ සම්පූර්ණ වශයෙන් කරපු ඉස්සරන්නේ කියන එක. මොනවා එනම් කල්පනා කරන්න මේක මේක සංඝාතනයේ දානය කියන විදිහට මේ ධර්මයක් තවරේ කා මේක හදලා සත්‍යයෙන් අපසත්යෙන් අවිද්‍යාව නිරුද්ධ කරලා සංස්කාර නිරුද්ධ වෙන සංස්කාර නිරුද්ධ කරලා ප්‍රතිනන්ද මේ දානය නිරුද්ධ කිරීමතදී මේ සංස්කාර දුකම සම්පූර්ණයෙන් නැති කර සදාකාලික වශයෙන් දුකින් මිදීමට වාසනාව ශක්තිය උදා වේවා. දැන් දෙවියන් දෙන්න ආසන්න ප්‍රශ්න පාදේ ගන්න ආසන්න මොහොතේ වනාලා මෛත්‍රිකා බුණන් තමන් මොදිකා ජනලා පංචාසනන මට්ටම දේවානංගා මෛත්‍රිකා බුණන් තමන් මොදිකා ජනලා පංචාසනන ආසන්න මට්ටම දේවානංගා මෛත්‍රිකා බුණන් තමන් මොදිකා ජනලා පංචාසනන දේවානංගා මෛත්‍රිකා බුණන් තමන් මොදිකා ජනලා පංචාසනන සම්මේලන මානව සමාධි මාර්ගමෝ හෝතු යාව නිපාන පස්සය ධම්මේ පුඤ්ඤං සත්‍යයමාන නමතු සම්බුද්ධාපෝ මේකසලොන් සරුසත්නේ අස්නිදුනාත් පරිවර්තන සේවා ඉවනේ සංසම්පන්නේ සදේවාස්නා වේවා දිවාදින සේනසේ නිත්‍යං උද්දාතකානෝ සත්තාරෝ ධම්මා වත්තං සේයාය වන්නෝ සම්බලං ආරෝග්‍ය සම්පත්තේ සංග සම්පත්තේ නිතේ ප්‍රාණ සම්පත්තේ නාමී සංයුක්තෝ සම්දිනාත්මනසල දේවා සුපත්තේ